ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් භාවනා වැඩමුළුවක් නැත්නම් නිස්සාරණේ පැත්තෙන් බලනකොට අපේ 48 වෙනි වැඩමුළුව ඒකේ අද කාලතරට ඇතුළු බලනකොට ඊ හඳුනා දීමේ දවස් වශයෙන්ුත් අද පළවෙනි දවස් වශයෙන්ුත් සලකා ගන්න පුළුවන්. ඒ හඳුනා දීප කාලතරණ හැටියට ඔබ තියෙන්නේ පළවෙනි ධර්මදේශනාව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 යාච සම්පරායිකා රූප සංඥා යාච ආනින්ජ සංඥා යාච යාච අකින්චඤ්ඤායතන සංඥා සබ්බේ සංඥා සත්‍යේකා අපරිශේෂා නිරුච්ඡanti ඒතං සන්තං ඒතං පනීතං යදිදං නේව සංඥානා සංඥායතන සංඥාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ පාලි වාග්මාලාව මේ පාලි පාඨය උද්දුත කරගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉදිච්ච වටිනා සූත්‍රයක් වෙන ආනෙන්ජ සප්පාය කියන සූත්‍රය. සර්වඥ දේශිත සූත්‍ර සංග්‍රහ වෙලා තියෙන සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ මේ ආනෙන්ජ සප්පාය සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒක නිවන් පෙතක් විස්තර කරනවා මේ සංඥා ස්කන්ධය හරහා. එතද මේ ඉදිරිපත් කරගත්ත පාඩේ අහුවෙන්නේ සූත්‍රයේ සෑහෙන පිටුපස්සේ ඒකට හේතුුනේ අපි මේ ඉස්සලා කරපු මේ වගේ වැඩමුළු දෙකකටම මේ සූත්‍රයම මූලික මාතෘකාව වශයෙන් අරගෙන කරලා තියෙනවා. ඒ නිසා මේක කියන්න පුළුවන් ආනිජ සප්පාය සූත්‍රය අනුව කරන තුන්වෙනි වැඩමුළුව කියලා. නිසා නමක් දෙනවා නම් දෙන්න වෙන්නේ ආනිජ සප්පාය තුන්වෙනි කොටස කියලා. ඉතින් මේ පළවෙනි කොටසේදී දෙවෙනි කොටසේදී විස්තර කරපු ටික තමයි නැවතත් මේ සංඥා මට්ටම් කීපයක් කරහා අපි මේ මාත්‍රිකා පාඩේ වශයෙන් තියාගත්තේ. ඉතින් මේ පිළිසේ මුල් ඒ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච නැති පිළිස ගොඩක් ඉන්න නිසා අපිට බොහෝ දුරට ඒ මුල් වැඩපිළිවෙලේදී නැත්නම් භාවනා වැඩමුළු දෙකේදී ඉදිරිපත් කරගත් තොරතුරු සෑහෙන ප්‍රමාණයක් නැවත මතක් කරගන්න වෙනවා මේ තුන්වෙනි වැඩමුළුවට අදාළ පදනම සකස් කර ගැනීමදී. ඉතින් ඒක කාලේනාශයක් කියලා හිතන්න එපා. බොහොම වැදගත් වෙනවා. මොකද අපි නිතරම ආධුනික මනසකින් පටන් අරගෙන අපි දන්නා තැන සිට ඒ නොදන්නා තැනට යන ගැඹුරකුයි මේ තේරවාද ශාසනය අපිට නැවත නැවතත් පුන පුනා කියා පාන්නේ කියන්න පුළුවන් තැන සිට කියා ගන්න බැරි තැනකටයි සරුවචන්නාංශය අපිව විස්තර කරගෙන යන්නේ ඒ නිසා අපිට දන්න තැන කියා ගන්න පුළුවන් තැන නැවත නැවත කියමනේ හැමදාම අපි ආරම්භය හොඳට ස්ථාවර කරගන්න තහවුරු කරගන්න තහවුරු කරන එතන ඉඳලා නැවත නැවතත් Taman ඒ ගියේ පාරෙම ඒ පෙතේම කලෙලි කරගනිමින් යනකොට යනකොට තව දුරටත් ඒ සියුම් සූක්ෂම පැති වලට වචරින් කියා ගන්න බැරි තත්ත්ව වලට යා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඒ සූත්‍රය පිළිබඳව ගැඹුරු හැදෑරීමක් කරන්න හෝ මේ දැන් මේ විස්තර කරන දේවල් පිළිබඳව වෙනත් දෘෂ්ටි කෝණයකින් ගැඹුරකින් බලන්න කැමති ඇත්තෝ මීට කලින් ඒ වැඩමුළුවේදී දේශනා කරන ලද ඒ දේශනා පටි නැත්තම් මේ පටිගත කරපුවා එහි මෙනොත් අමතර ලාභයක් ලබන්න පුළුවන් ආනන්ද සප්පයි පළවෙනි කොටස දෙවෙනි කොටස මම උත්සාහ කරනවා මේකෙත් මේ ආනන්ද සප්පයි තුන්වෙනි කොටස වශයෙන් සඳහන් කරන දේශනා මාලාවේදී එහෙම නැහැවුවා ඉහිලා බාධාවක් නොවන විදිහට දිගටම ක්‍රමිකව දන්නා තරම් සිට දිගට ගෙනියන්න. ඉතින් දැන් මේ ඉදිරිපත් කරගත්ත දවසේ මාතෘකාට ඉදපත් කරපු කොටස ගත්තොත් සර්වඥාන්සේ දැන් කතා කරන්නේ නැත්නම් පදනම ආරන් තියෙන්නේ මේ දක්වා පැමිණීමෙන් ආර්ය ශ්‍රාවක බාටපත් වෙච්ච කෙනෙක් නැවත තමන් ආපු පෙත දිහා තමන් ආපු පාර දිහා සලකා බලනකොට එයාට පුණජ පරම්පික වේමහණේ නැවතද ආර්ය ශ්‍රාවකෝ ආර්ය ශ්‍රාවක ප්‍රමේ ඉතිපටි සංචිකති මෙසේ සලකා බලයි කොහොමද එයා දන්නවා යේච දිට ධම්මිකා කාමා යේච සම්පරායිකා කාමා තම ලැබිච්ච ඒ ඕලාරික ආත්ම භාවයේදී මේ කය මිලෝ වශයෙන් පවතින නම් ඒ කාම වස්තු ආහාර කරගෙනයි මේ ශරීරය පවතින්නේ ඒ කාම වස්තු කොටස් දෙකක් ඒ ආර්ය ශ්‍රාවකයාට මේ බුදුහාමුදුරන්ගේ පෙළ ගැස්ම අනුව පෙන්වීම අනුව දැක් ගන්න පුළුවන් යේච දිට්ඨ ධම්මිකා කාමා ඒක සම්පරායිකා කාමා කියලා. ඒකෙදි ditta ධම්මිකා කාමා කියලා කියන්නේ යම් මොහතක දී ඇති මොහතක Taman ඇහෙන් බලන රූප කනෙන් අහන ශබ්ද නාසයෙන් විඳින ගඳ දිවෙන් ලබන රස කයෙන් ලබන පහස සාහිතින් ලබන ඒ ධම්මාරම්මන කියන මම දැන් මෙතන කියන එහෙම නැත්නම් ක්ෂණ සම්පත්තියේදී ඒකේ නා බුද්ධ විදින කාමී. ඉතී ඒ කාම සම්පatti ඕලාරිකම චංචලම කම්පනම මිනිස්යාට සාමාන්‍යයෙන් දකින්න බෑ කියන්න බැරි මට්ටමේ ප්‍රසිද්ධ කාමයක් තමයි ඔය සම්පරාජිත ධම්ම කාමය. ඉතින් ඒක තමයි අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියලා බාහිර ආරම්මන හයකුත් ඒ එක එකට සංවේදී ඇහ කන දිව නාසය කය මන කියලා අධ්‍යාත්මික ආයතන හයකුත් කියන මේ 12 ද්වාදස ආයතන සාමාන්‍ය සීබුද්ධි ඇති සාමාන්‍ය කල්පනා ඇති ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් ඒ වගේම කෙනෙකුට තේරෙනවා විශේෂයෙන්ම දැන් මේ ආර්ය ශා วก ෙක් කතා කරන්නේ එහෙම නොවුණත් සංසාරේ බය දකින්න කෙනෙකුට දන්නවා මේ ඇහත් රූපයත් අතර වෙනමම සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය අනුව ඇහි හිත උපදින චක්කු විඥානය කියලා අපි ගැඹුරට යන්න මතක් කරගනිමු. කනට සාධ්‍යයක් ඇහෙනකොට කනේ හිත උපදින සෝත විඥානය කියලා කියනවා. නාසයේ දිවේ කයේ හිතේ ඒ විඥානය කපුකම් කරනකොට විතරයි ඇහත් රූපයත් හම්බ වෙන්නේ. කනත් සද්දයක් හම්බ වෙන්නේ. නැහැයත් ගඳත් හම්බ වෙන්නේ, දිවත් රසයත් මොන ගැහෙන්නේ, කයට පහසක් ලැබෙන්නේ, හිතට ධර්මතාවයක් වදින්නේ, මුලිච්ච වෙන්නේ, ආපాతගත වෙන්නේ මේ විඥාණය ඒකට අනුග්‍රහ කරන වෙලාවේ පමණයි. ඒ නිසා මේ විඥානේ වර එක ඇහැට රූප දැකීම සඳහා අනුග්‍රහ කරනවා. ඒ චිත්තක්ෂණේ යාට අනික් තවත් දෙවෙනි වැඩක් කරන්න බෑ. නමුත් වහාම යෝසලුව වහා ඉක්මනින්ම ඊගා චිත්තක්ෂණ සද්ධාහන තැනට කන්නට සාධ්‍යයක් සම්බන්ධ කර දෙන්න විඥානයේ කපුකම් කරන්න ඉඩ තියෙනවා. <clears throat> අතරමැද බ්‍රෝකර් කෙනෙක් විදිහට වැඩ කරනවා. නාසයට ගඳ, දිවට රස, කයට පහස ආසවකින් සීක්‍රේ ඒ විඥානයේ මේ එකිනෙක අතර සම්බන්ධකම් ඇති කරලා දෙන ගතියට උපමාවක්වත් පෙන්වන්න බෑ කියලා සරුවචනාංශ මතක් කරනවා. ඒක නිසා ආර්ය ශා วก තත්ත්වයටපත් වෙච්ච නැති පෘථග්ජනයා මායාවකට ලක් වෙනවා. අපි දී ඇති චිත්තක්ෂණික රූපත් බලනවා, සද්දත් අහනවා, ගඳත් බලනවා, රසත් බලනවා, පහසත් ලබනවා, හිත හිතවන හිතෙනවා. ඒ නිසා මගේ භවය පංචවෝකාරයි කියලා ඕන කෙනෙකුට හිතෙනවා. ඒ කියන්නේ මට රූප බලන්න ගමන් සද්ධාහන්න පුළුවන්, ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහස ලබන්න පුළුවන්. ඒ නිසා අංග සම්පූර්ණ කාම ලෝකයක් ඕනම කෙනෙකුට හිතා ගන්න පුළුවන් අර විඥානයේ තියෙන යොහුසුලු කතිය නිසා. ඒ පටලවිල නිසා මේක ඒක ඝන ආත්මයක් නැත්නම් ඒක ඝන එක දිගට පවතින විඥාන ස්රෝතයක් එනත එක දිගටම විඳින සැපයක් ඒ වගේ ඒක මේ මොහොතේ ඊගහාර මොහොතට ගෙනියන්න පුළුවන් පැවැත්මක් මෙතනින් තව තැනකට ගෙනියන්න පුළුවන් පැවැත්මක් මගෙන් මගේ දරුවට දෙන්න පුළුවන් අම්මට දෙන්න පුළුවන් කියලා sannivedanayak කරන්න පුළුවන් ගතියක් කියලා අර විඳින කාමය මණ්ඩි විඳිනවා ඝන බහල වෙනවා මොකද ඒ තරම විඥානේ බොහෝම ශීඝ්‍ර නිසා ඉතින් ඒ නිසා මේ කාම ලෝකය කියලා අපි ඒකට සඳහන් කරනවා ඒ කාම ලෝකයේදී මේ වර්තමාන වශයෙන් දී ඇති චිත්තක්ෂණයක අපි විඳින දේවල් වලට කියනවා ditta dhammika kame කියලා. ඒ ditta dhammika කාමය මේ වගේ භාවනා කරන පිරිසක් එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවකෙක් බලපුවාම පේන්නේ ඒක බොහොම පහත් එහෙම නැත්නම් බොහොම ගොරෝසු භව භවයක් ඒකට කියන්නේ ඕලාරිකත්ත භව කියලා ඒ නිසා හැම කෙනෙක්ම ඒක දැනගත්ත ගමන් මේ ධිට්ඨ ධම්මික කාමයට අපි කොච්චර වටිනකමක් දීලා ගත කරනවද මේ ජීවිතයේ දවසේ සතියක මාසික කියලා බැලුවොත් අපි සියල්ලම ඒක අංග සම්පූර්ණ කරලා ඉවර වෙලයි ඒ ඔක්කොම පුරවලා ඉවරයි ආධ්‍යාත්ම ගැන හිතන්න. පන්සල් යන්න හිතන්න ඉව කරලා ඉවර වෙලා. ඉතින් අපිට වෙලා තියෙන්නේ කාමයේ කොච්චර අපි පිනවනවද නලවනවද කියනවනම් පන්සලකට යආගන්න ආධ්‍යාත්මික වැඩක් කරන්න සක්මන් කරගන්න පරියන් කරන්න වෙලාවක් නැහැ. ඒ මොකද හේතුව අර කාමයට තන තියලයි ඒක හදලයි අපි ඊටු දේවල් කරන කල්පනා කරන්නේ. ඉතින් ඒක හැරිලා බැලුවොත් යම් කිසි කෙනෙක් මම දවසක මේ කන දිවනාශය වගේ ඉඳුරම් පිනවන්න කොච්චර කාලේ ගන්නවද නැත්නම් අඩුවානේ මේ ඉඳුරම් පිටවීමේ යාන්ත්‍රණය බලන්න එහෙම නැත්නම් හිත මේ කාමයෙන් නෛෂ්ක්‍රම්‍යයකට නිස්සරණයකට වෙන් කිරීමට කොච්චර ඉදලා තියෙනවද කියලා බැලුවොත් මේ ලෝකේ කිසිම කෙනෙකුට සතුට වෙන්න ඉඩක් නැහැ. ඒ මොකද අපි කොහොමඩක්වත් දාස වෙලා ඉවරයි, බත් බැලිය වෙලා ඉවරයි, කඹරන ගතිය තියෙනවා. ඉතින් බැගෑ වෙන්න විතරයි තියෙන්නේ. බැගෑපත් උනත් බේරුමක් නැහැ. ඉතින් ඒක නිසා ඕනම කෙනෙක් මේ කාමයේ විග්‍රහ කරනකොට ditta dhammika කාමයේ දිහා බලන්නේ ඒක තුච්ච පහත්. එහෙම නැත්නම් අපි කෙලස් වගුරුවන, කර්ම රැස් කරන, සංසාරේ වටේට අදින ධර්මතාවයක් විදියට. නමුත් එවැනි වූ ඒ ධිතධමික කාමයේ පිළිබඳ වුණත් ਸਰවඥ විග්‍රහය අනුව බලනකොට ඒකට කියන්නේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය කියලා. ඒකදී ඇහැ කන දිව නාසය පිනවීම පිණිස බුදුමාකාර යෙදিলা ගත කරනවා. ඒක මේ ඒකට දී ඇති වටිනාකම. ඒකට දී ඇති අගේ ආඩම්බරේ කිසිසේත් ප්‍රශ්න කරන්නේ නැතුව. ඒ නිසා ඒ පුද්ගලයා දිගින් දිගටම ආත්මෙන් ආත්මට පුතිනවා මරනවා උපදිනවා මරනවා. අනෙකුත් මේ සංසාර රෝග, ජාතිය, ජරා, ව්‍යාධි, මරණ කිලෝරක් නැතුව අතවාසියක දැනටත් ගිනුමේ තියෙනවා. ඒ මැදට අනන්ත අප්‍රමාණ උපදවනවා. ඒ උපදවන්නේ මොකද අපි ඒ කාමයේ සම්පූර්ණ කිරීමට දැනටවත් කිවිසුන් අසංකල ඉවර නිසා. ඉන්සා එක තියා හැරිලා බලනකොට පශ්චාත්තාප වුණාට ਸਰුවච්ච විග්‍රහයට ඒකට ආත්ම භාව ප්‍රතිලාභයක් කියලා කියනවා. ඒක ප්‍රතිලාභයක්. ඒ මොකද මිනිස්සෙක් කියලා උපදින්න මේ පංචවෝකාර භාවයක මිනිස්සෙක් කියලා උපදින්න විශාල කුසලයක් ඕනේ. එහෙම කුසලයක් නැතුව එතෙන්ද එන්න බෑ. අහවට පස්සේ ਸਰුවච්ච නාන්දේ නම දැක්කට පස්සේ මනුෂ්‍යාත්ම භාවය පිළිබඳ සලකා බලලා බණ අහලා සතිය පිහිටුවලා භාවනා කරනකොට පේනවා ඕ මේක මනුස්ස ලෝකේ හම්බෙලා මේක කාමෙටම ගත කිරුවොත් විනාශයි නේද? ඒක තුච්චයි නේද? පහත් නේද කියලා. නමුත් ਸਰවචන්නාංශේ වගේ ඉක්මන් වෙන්නේ නැහැ. භාවනා නොකරන කාම භෝගයේ සඳහාම දවසම ගත කරන මිනිස්සෙකුණත් <clears throat> ඒ මනුෂ්‍යාත්ම භාවයටත් බුදුරජාණන්සේ තුෂ්ණ දෙකින් කියන්නේ. ඒක කියන්නේ ප්‍රතිලාභයක් කියලා. මොකද මේ පෙර කළ පිනකට ලැබිච්ච විශාල ප්‍රතිලාභයක් දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයක්. ඒ මොකද මේ මනුෂ්‍යාත්ම භාවයේ අපි මේ ආර්යනාංශේ සලකන සැලකිල්ලක් මේ අපි භාවනා මේ දේශනාට ලක් කරගන්න හදන්නේ. ඒ කෙනාට පේනවා කෙනෙක් දැන් අපි දන්නවා අපේ පවුල් වල ඉන්න අනික්කත්වෝ. මේක දැනට ගන්න බෑ. ඒ කට්ටිය නිතරම මේගොල්ලන්ට වෙලා නැහැ. මේ ඊතර තොරේ වැඩ අරක තියනවා මේක තියනවා කිව්වට පස්සේ හිතෙනවා නිකන්. අනේ මේ මිනිස්සු කවදානම් මේ සත්‍ය තේරුම් ගනීද? එතකොට මම මේ සලකා බලන මම එයාට වැඩි උසස් නේද? එතකොට පහත් නේද කියලා ඒ කාමයේ තියතංග තියෙන නතු ගතිය ඒගොල්ලන්ගේ දුර්වලකමක් විදිහට ඒක ඒගොල්ලන්ගේ පහත් තත්ත්වයක් විදිහට සලකා බැලීම සම්බන්ධයෙන් ਸਰවඥාන්තිත් අපිත් එක්ක එකතන නැහැ. ਸਰවඥාන්සේ එහෙම කවදාකවත් එහෙම පහත් කරලා සලකන කතාවක් නැති වෙීම නිසා දෝ සර්වචනාංශي සඳහන් කරන එක ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයක් කියමනසු නිතරම රූප බලන්න ආසයි සද්ධාහන්න ආසයි ගත රස පහස ඒ තමයි හිතන කැමති දේවල් හිත හිතින් ආසයි ඒකත් ප්‍රතිලාභයක් කියනවා මොකද එහෙම කෙනා කෙනෙකුට පමණයි මෙහෙම බණක් අහම්බෙන් හරි යහුනොත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ යක්ෂයෙකුට මෙහෙම බණ ඇහුණාට තිරිසනෙකුට මෙහෙම බණ ඇහුණාට ප්‍රේතයෙකුට මෙහෙම බණ ඇහුණාට දේවියෙකුට මෙහෙම බණ ඇහුණාට නතර වෙලා අහන්න පුළුවන්කමක් හෝ ඒක ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් ශක්තියක් ඒ ආත්ම භාවවල නැහැ. ඒ නිසා manussාත්ම භාවයේ පමණයි. ඊටම ඕලාරික වුණත් ඒ බුදු කෙනෙක් දකින්න බුදු බණක් අහන්න ඕන නම් පැවිදි වෙන්න ඕන නම් ඒ බණ අනුව සීල් රකින්න බණ භාවනා කරන්න, කල්යාණ මිත්‍රාශ කරන සලකා බලන්න හරි පුළුවන්. එන්නේ ප්‍රභවයට ඒ විභවයට, ඒ පිනට, ඒ භව සම්පත්තියට පුංචි කළ සලකන්න රහත් උනත් හැකියාවක් නැහැ. බුදු උනත් හැකියාවක් නැහැ. මේ යන්තම් බණ භාවනා කරන්න පටන් ගත්ත කට්ටිය තමයි යන් ඉන්න පටන් ගන්නේ. එයිල බණ භාවනා නොකරන අයට බණ ඉන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අන්‍යාගමිකයන්ට බණ ඉන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ මේ මේ මේ ආගම් වල ඉන්නේ ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි අරකයි මේකයි. නමුත් ඒ මිනිස්යා පවා අද මේ ලැබලා තියෙන ආත්ම භාවයට ප්‍රතිලාභයක් කියලා සර්වචනන්සේ වර්ගීකරණය කරන්නේ ඕනම වෙලක යමේ පැත්තට එන්න ඉඩ තියෙනවා. ඒක පහත් කළ සලකන්න එපා. ඒ මොකද මේ ඒ කාමයේ සඳහාම උදේ ඉඳලා හැන්ද වෙනකන් සතිය දවස් 7ම මාසේ දවස් 30ම අවුරුදු දවස් 365 ගත කළා. ඕනම වෙලාවක එහෙම කෙනෙක් වුණත් මේ පැත්තට හැරෙන්න ඉඩ තියෙනවා. ඒ හැරෙන හැරිල්ල සම්පූර්ණ අහඹයක්. නිකමට හිතලා බලන්න මෙතන ඉන්න අපි එක එකන වශයෙන් අපි කොහොමද හැරුණේ කියලා. මුතුම තාලයකට අපි දෙන්නේ කික් ක්‍රමයකට නෙමෙයි හැදලා තියෙන්නේ. අපි මේ බණ අහන්න ඉස්සර වෙලා බණ කරන්න ඉස්සලා හිටියේ පෙරකල පිනක් නිසා මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා මේ ඉස්සරහට ලබන්න ඇති. නමුත් මේකෙදි මොකක්ද හේතුවක් නිසා අපිට හිතුණා මේ කටපඩ පුරවලා විතරක් හරියන්නේ නැහැ. මේකේ ආධ්‍යාත්මයක් ගැන හොයන්න. ඒ හොයන්න අපේ පන්සලේ හැමතුරුම අපිට උදව් නොකරුවා වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් අපේ පවුලින් ඉෂ්ට දේවතාවෝ උදව් නොකරයි මේ හිතනවා. අපි හැමෝම කොහමරි හැරෙනවා. මෙන්න මේ හැකියාවට භව සම්පatti කියලා මේකට කියන්නේ. විභවය කියන වචනේ පාවිච්චි කරනවා. මෙන්න මේක පුංචි කරලා සලකන්න එපා. සලකකෝ ගමං විශාල පටලවිලක් අපි ඇති කරගන්න. ඒකේ සහතිකයක් දෙන්න පුළුවන්. මොකක්ද ඒ සහතිකේ? භවනාෙන් දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න. භවනා කළත් නොකළත් දෙන්නම මිනිස්සෙක් කියන හැඟීම තද්දට එන්න පටන් ගන්නවා. භවනා කරන මිනිස්සයා විතරයි මිනිස්සයා අනෙක් මිනිස්සයාට ආත්මෙන් භාගයයි තියෙන කියන කතාව මේකේ නෑ. අනෙක් සෑම දේවවාදී ආගමකම දිව්‍යන් වහන්සේ අදහන කෙනාට පූර්ණ ආත්මයක් තියෙනවා. අදහන්න නැති කෙනාට තියෙන ම්ලේච්ඡ ගතියක්, ආත්ම භාගයක්. එහෙම කෙනෙක් බරුවට පෞසිද්ධ වෙන්නේ දිව්‍යන් වහන්සේ බොහොම සතුටු වෙනවා. මොකද යා තාම දේවවාදී වෙලා නැති නිසා නම් සරුවචනන්සේ මොනම හේතුවක් නිසාවත් මේ බුදුහාමුදුරුවෝ ඇදෙන්නේ නැහැ කියලා ධර්මේ දන්නේ නැහැ කියලා සංඝයට වැඳේ නෑයි කියලා, සිල් රැකේ නෑයි කියලා, සමාධි භාවනා කිලිවේ නෑයි කියලා, ඒ මනුස්සයට පහත් කළ සලකනද යන්තම් මේ ඩිංගිත්තක් සීල සමාධි ප්‍රඥා තියෙන එකනට කිසිම දේශපාලන බලයක් දීලා නැහැ. කිසිම තෝරන්න අයිතිවාසිකමක් දීලා නැහැ. දීමම මේ වගේ සූත්‍ර තේරුම් ගැනීමට අපහසුතාවයටපත් කරනවා. මේ සූත්‍ර දිගට මන්නේ සංඥාව දිගේ ඒ සංඥාවේ විශාල පටලවිලක් වෙනවා. මේ භාවනා කරන කෙනා නැති කෙනා සමත කරන කෙනා විපස්සනා කරන කෙනා සීල ඇති කෙනා නැති කෙනා දන් දෙන කෙනා නැති කෙනා ව පටලව ගන්න ගියොත් මේ ආනන්ද සප්පයි කියනේ නොසලෙන සැපක් පිළිබඳ යන්න හදන යෝගාවචරයා අහක තියෙන කුණු කන්දලයක් ඔළුවේ දාගත්තා වෙනවා. ඒකට අහන්න වෙනවා ඇස් හොඳට තියෙද්දි යන්න බාරක් තිබෙද්දි ඇයි බැදිවල යන්නේ මං මුලා වූ එක කුසී. මොකද ඒ පුද්ගලයාට ඕන වෙලාවක අපිටත් ඉස්සලා නිවන් දකින්න හැකියාව තියෙනවා. අපි මේ මෙච්චර කල් භාවනා කරලා තිබුණා, අපි මෙච්චර කල් රිට්‍රීට් කරලා තිබුණා, අපි මෙච්චර දන් දීලා තිබුණා, අපි මෙච්චර රිට්ලකයි කියලා අපිට කිසිම සාධකයක් නැහැ. අනික කටට ඉස්සලායි කියලා. සංඥාව පැටලව ගත්තොත් ඇත්තටම අරගොල්ලටදී පමා වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. අපි මේ බැඳගෙන යන පොදියේ. ඒක නිසා තාම මෙතෙන් ආපු නැති මිනිස්සයාට කිසිම බාධාවක් අපිට කියන්න බෑ. මේ මිනිස්සයා අපි පිටිපස්සෙන් එන්න ඕනේ. අපි අතපල්ලේ වැටිච්ච මිනිහෙක්. නැත්නම් මනස පහත් කියලා කියන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ ප්‍රථම ඉස්ලාම කියන යාච දිට්ඨාමිකා කාමා කියන එක යම් කිසි කෙනෙක් බලන්න ඕන කරලා තියෙන භාවනා කරන කෙනෙක් වශයෙන් හෝ ආර්ය ශා วก ෙක් වශයෙන් මමත් එතන ඉඳලා තමයි ආවේ. එතන ඉන්නකොට මම දන්නේ නැහැ මේ දීප්ත ධම්මිකා කාමා සම්ප්‍රායිකා කාමා කියන බෙදිල්ලක් මන් දන්නේ මන් දන්නේ එකයි මට තියෙන කටපඩ බොරෝණ එක විතරයි මම මේක ඉඳලා තියෙනවා සංසාරෙත් ඉඳලා තියෙනවා මේ ජීවිතේ ඉඳලා තියෙනවා අන්නේ එතන ඉන්නකොට එයාට ඒ කාමයේ තියෙන දාසකත්වය කාමයේ තියෙන වාල්ගතිය කාමයේ තියෙන බත්බල ගතිය පෙන්නනවා සර්වචනාංශේ යාච සම්ප්‍රායිකා කාමා එයාට හිතෙනවා දැන් මම එනම් කොහොම හරි තුන්ගෙල සපය ගන්න මට පුළුවන් මට නම් බුතියක් නැද්දක් තියෙනවා මට නම් ඇඳුම් ටිකක් තියෙනවා. එහෙනම් මට බේ ටිකක් තියෙනවා. එතකොට මගේ අයට අනික් අයට කොහොමද? එතන මට හෙට කොහොමද? එතන මම මෙතනින් ගියාට පස්සේ ඊගාට යන තැන කොහොමද කියලා අර වර්තමාන සැපය අපි කවදාකවත් සන්තෝෂයටපත් කරන්නේ සැපේ හැබිච්ච ගමන් සම්ප්‍රායික කාමයක් ගැන අපි කල්පනා කරනවා යන්නේ මට මේ දැන් මේ මොහොතේ තියෙන සැප. යදාන්නේ සැප ඔක්කොම ඉන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ආහාරණ කියලානේ. එයා දන්නේ ඒ ඔක්කොම සැපයේනේ ඇහැකන දිවනාසය හරහා කියලා නෙවෙයි. ඒ පටු කල්පනා ඉඳලා කියනවා. හොඳයි මේ මොහොතේ තිබුණාට කොහොමද හේතපත් වෙලා හම්බෙන්නේ කියලා දාන්න. අපි කොහොමද දන්නේ මෙතන එළියට ගියාම මේ විදිහට සලකලා පාන්නේ කියලා. ඔගේ මම මාට විතර කම්මරන මගේ අනිත්‍ය උන්න මොකද හම්බෙන්නේ කියලා අර ලැබිච්ච කාමේ කවදාක සන්තුෂ්තියකට පිරිච්ච ගතියකට සම්පත්‍තිකට ගතියකට ඉඳ තියක් නැතුව දික්ක ධම්ම කාමයේ සම්පූර්ණ වෙන්න වෙන්න වෙන්න වෙන්න විශාල රික්තකයක් වුණ භාවයක් අතෘප්තිකර භාවයක් ඇති කරන සම්ප්‍රායික කාමයේ ගැන. නිසා කාමය හරියන්න හරියන්න ලුණු වතුර බොන්නා වගේ විශාල දුෂ්කරතාවයකටපත් කරන නිසා කාමය වර්ණකන විස්තර කරන සරුවචනාංශේ කාමතණ්ණා භව තණ්හා විභව තණ්හා කියලා මේක තුනකට කඩන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කාම තණ්හා කියන්නේ මේ කියන දිට්ඨි ධම්මික කාමය මේ දැන් මේ දැන් මට හම්බෙලා තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැත්තම් මේ පිරිච්ච ගතිය මේ සන්තුප්ති කරගතිය සම්පත්‍ති කරගතිය හරි. නැවත ඒත් එක්කම හිත මේක හම්බ වෙයි. ඒක යන්නේ යන තැන හම්බ වෙයි. ඒකේ මගේ ඔක්කොටම හම්බ වෙයි. අපේ ඔක්කොටම හම්බ වෙයි කියලා මේක ඉතුරුලා පැතුරුලා හිතන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මානසික අසහනකාරයෙක්. එහෙම නැත්නම් තා පොඩ්ඩකින් මැරෙන්න ඉන්න මිනිහෙක් විතරයි. අනෙක් ඔක්කොම හිතන දෙයක් තමයි ධිට්ඨිතම කාමේ හරියන්නේ හරියන්නේ සම්ප්‍රායික කාමේ කියන්නේ. ඒක නිසා මේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මොන පුංචි රහස තේරුම් ගන්න නැතුව පටලවාගත්ත ලොකු පටලවිල්ල. කදා සන්තුෂ්ත කරන්න පුළුවන් එකක් නෙමෙයි අර්ථ ශාස්ත්‍රය කියන්නේ. ඒක නිසා සර්වඥ සඳහන් කරලා තියෙනවා අත්ථට්ඨ පඤ්ඤා අසුචි මනුසාකය. යම් කිසි කෙනෙකුගේ අර්ථ සිද්ධිය අර්ථ ශාස්ත්‍රය ගැන විතරක් කල්පනා කරන මේ මනුස්සයා අසුචි කියලා. කක්ක. ආයෙත් ගණ්ඩ දෙයක් නැහැ මනස දන්නේ මෙලෝ වශයෙන් සැප විඳින එක දානවා. ඒකත් දන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශහරහ ඇකන දිවනාසේ කනාර යනිතරෝම කල්පනා කරනවා මේ මේ විදිහටම හෙටත් මෙතන කාලය අනුවත්, දේශය අනුවත් අපේ අයටත් ලබා ගැනීම සඳහා විශාල සමීකරණ හදනවා. ඒ සමීකරණ හදපු බටහිර ලෝකේ ඒ සියලුම මාලිගා ඒ වීදුරු මාලිගා දැන් තඩබඩ තඩබඩ ගාලා කඩාන වැටෙන යුගයක්. ඒ යුගයේදී ඒ කිසිම ආර්ථික විශේෂඥයෙකුට මොනම තාලකින්වත් හිතා ගන්න බෑ දැනටත් බෑ. ඔය ඇයි ආර්ථික උද්දමනයක් ආව වෙලාවේදී මේ යකඩ ගණන් බැස්සේ කියලා තාම මොන්නම විදියකින්වත් ඒකට හිතන්න බෑ. මොනම ආර්ථික න්‍යායකටවත් කියන්න බෑ මේක පාට යකඩ ගණන් බැස්සා. පෙට්‍රල් ගණන් බහිනවා. ඉතින් මම හරියට හදලා තියෙනවා හරියට තියෙනවා නම් විශේෂඥයන්ට කියන්න පුළුවන්කම තියෙන්නේ පාය මේක මෙහෙම මෙහෙමයි වෙන්න ඕනේ කියලා. ඒගොල්ලන්ටත් පුළුවන් ඉන්නේ උනාට පස්සේ සමීකරණ හදන එක විතරයි. නිසා ආර්ථික විද්‍යාව කියලා කියන එක අවුරුදු 200 ඇතුළත විශාල දියුණුවක් වෙන්නලා තියෙනවා. දැන් ඉනවා ඒකටම ලෝකේ තාමත්ම දක්ෂ ආර්ථික විද්‍යාඥයෝ දෙතුන් දෙනෙක් ඒගොල්ලෝ ආර්ථික විද්‍යාවේ ඉතිහාසය හරහා සම්පූර්ණ මානවකී ඉතිහාසය ඉදිරිපත් කරලා තියෙන මේක පාහර තුච්ච ගසාකරන පන්තිවාදී පුළුවන්ක බැදී කසුලකන ක්‍රමයක් විතරමයි ආර්ථික විද්‍යාව කියන්නේ. ඒකටයි ආර්ථික විද්‍යාව කියන්නේ. ඒක ලස්සනට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. අත්තට පඤ්ඤා අසුචි මනුස්ස. මිනිස්සේ ආර්ථික විද්‍යාව නම් සලකන්නේ රුපියල් වලට නම් සලකන්නේ අසුචි. ඒක නිසා අපිට ආර්ථික විද්‍යාවෙන් තොරව ඉන්න බෑ හරියට මේ ධිට ධම්ම කාමෙන් තොරව අපිට ඉන්න බැරුව වගේ. ඒකේ සම්ප්‍රායික කාමෙන් තොරව ඉන්න බෑ අපිට. නමුත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ ධිට ධම්ම කාමයට සම්පරායේ කාමයට අපේ චිත්තක්ෂණ රාශියෙන් 99.99999999999 කුත් අරගෙන අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ. පන්සලට යන්න වෙලාවක් නැහැ. ආධ්‍යාත්ම ගැන හිතන්න වෙලාවක් නැහැ. හිතුවොත් එකෙක් ඌට පිස්සු කියලා වටේ ඉන්න ඔක්කොම කට්ටිය බයි. මෙච්චර මේ ආර්ථිකය සම්පූර්ණ කරගන්න බැරි වෙලාවේ මේ භාවනා කරන්න හදනවා. ඒක පැනපු මිනිහෙක් හිතන්නේ එච්චර ලක්ෂයක් දෙලක්ෂයක් නෙවෙයි කෝටි ගණන් ඉන්න ලෝකයේ එකෙකුට කල්පනා වුණොත් මේ ditta ධම්මික ආකාමා මේක සම්ප්‍රායික ආකාමා මේ දෙකෙන් තොරව මේ දෙකෙන් පොඩ්ඩක් ඇනලා හිතන්න පුළුවන් මිනිස්සෙක් හරියට කියනවා නම් මේ ලෝක ඇතුලේ ගුරුත්වාකර්ෂණයෙන් තොරව කල්පනා කරන්න හදනවා වගේ මේ ලෝකේ ඉන්න මොනම යකෙකුටවත් මොනම වස්තුවකටවත් මේ ලෝකයේ තියෙන ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්න බෑ ඒක ඔක්කොම වැඩ කරන්නේ ඒක යටතේ තමයි නම සර්වජන් වහන්සේ ආර්යයන් වහන්සේ නමගේ දෘෂ්ටි කෝණයෙන් පෙන්නනවා මේ කාමය ditthතම සම්ප්‍රායක වශයෙන් කෙනෙක් තේරුම් අරගෙන එහෙම නැත්නම් කාමතණ්ණා භවතණ්ණා දෙකේ තියෙන දාසකත්වයේ බැලකම වාල්ගතිය යම් කිසි කෙනෙක් තේරුම් අරගෙන මේකෙන් පරිබාහිරව හිතන්න චිත්තක්ෂණයක් හරි වැඩ කරොත් නැත්නම් මේකට මේක දිහා පිටපැත්තක ඉඳලා බලන්න වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න කිය ගම ඒ මනුස්සයාර කාම සංහාවේ තියෙන මිරිකන තලන තවන පීඩා කරන තත්ත්වකදී භයානක පීඩා කරන තත්ත්වකටපත් වෙනවා ඒ නිසා කාම ලෝකේ ඉන්න අය ඒ කාම ලෝකයෙන් පිටත හිතන්න ගිහිල්ලා දුක් විඳින අය දිහා බලලා කිනෝක තමයි ඔය වැඩේ කරන්න බැරි. ඒ නිසා අපි වගේ ඉඳලා කාමයේ වළඳලා ධිට ධම්ම සම්ප්‍රාය කාමයේ වළඳලා ජීවත් වෙලා ඔයින් හේත දේවල් හිතන්න අපිට බෑ. සමහරු කියනවා එයින් හේත හිතන්නේ කාමයෙන් පිටතට හිතන්න යෑම ਸਰබලධාරී දෙවියන් විරුද්ධව යෑමක්. සබහා ධර්මයට විරුද්ධව යෑමක්. මානවයාට මේක කරන්න බෑ කියලා. ඇත්තටම සර්වඥංශ පහළ වෙන්නේ ඉසලා ඒක තමයි ඥාන විඥානයේ තියෙන මතේ. නම සර්වඥාන්ත වෙන්නේ ඉස්සලම සිද්ධාර්ථ තාපසතුමාට තේරුණා අර හතර පෙර නිමිති දකින්නකොටම මේ සෙල්ලම නම් මටත් වෙන්නේ දැන් මම යෝරයි තන්තර හම්බ වෙලා තන්තර හම්බ වෙලා ජීල සැප සම්පත් ආදී සහිත වෙනකන් දුක්පතුන් නැති ලෝකෙක හිටියට මේක නම් මට වෙන්නේ කියලා නිකන් අන්තිම දකු සංඥා දකින්නකොටම අදහසක් ආවා මේ කාමෙන් පැත්තකට ගිහිලා කාමේ දිහා බලන්න. අනේ ඒ දේ කරන්න යනකොට කරන්න ගියාට පස්සේ ඒ යෝගාවචරයා මේ ආනන්ද සප්පාය පිළිබඳ කරුණු දන්නේ නැත්තම් මේ නොසැලෙන සැපක් පිළිබඳ සරුවත්න දේශනාව දන්නේ නැත්තම් කබලේ ලිපට වැටෙන තත්යකටපත් වෙනවා. ඒ මොකද හේතුව මේ කාමය කාම වස්තු ඇහැ කන දිව නාසය හරහා අපි විඳින මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ රූප ධර්මයේ අපිට බුල්ඩෝසරයක් දාලා තල්ලු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකෙන් පැත්තකට යන්න පුළුවන්. අපි ගෙදර කියලා කියන්නේ විශාල රූප ගොඩක් අපි දැන් පැත්තකට ගෙලා ඉන්නවා. එහෙම නැත්නම් අපි ළඟ තියෙන ඇඳුම් අල්මාරිය පැත්තකට කරන්න පුළුවන්. සල්ලි මල්ලක් පැත්තකට කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දුවදරුවෝ පොඩ්ඩ කර පැත්තකට කරන්න පුළුවන්. ඒක අපිට කායික විවේකයක් පිණිස පැත්තකට කරන්න පුළුවන්. නමුත් පැත්තකට කරපු දැන් මේ වගේ අටවෙල් සමාදන් වෙච්ච බාපණයක් දාගත්ත පැත්තකට කරපු කෙනෙක් ඇවිල්ලා පැත්තකට ඇද්දක වහගත්තට පස්සේ මොකද වෙන්නේ? අර පැත්තකට කරපු දේවල් සීරම ඔළුවට ඇවිල්ලා සම්පූර්ණම ඒ කෙනෙක් එක්ක, ඒ අයත් එක්ක, ඒ වස්තුවත් එක්ක ඉන්නවට වැඩිය ඒ හිත පෙළෙනවා. ඒ පෙළන්නේ රූපෝලින් නෙවෙයි කාමයෙන් නෙවෙයි කාම සංඥාවයි. එතකොට ඒ කෙනා ඒ පත් වෙන తত্ত্বය හරීම මේ දුක්ඛිතයි වගේ එකපැත්තකින් කියනවා. හරිම අසරණ තත්ත්වයකටපත් වෙනවා. ඊටමත් වමනාවෙන් කුඩා වූ වේවා මහත් වූ වේවා භෝගේ පොද්දකට පැත්තක තිබ්බා. කුඩා වූ වේවා මහත් වූ වේවා ඥාති පරිවට්ටේ පැත්තක තියලා ඇවිල්ලා දැන් යන්තම් ඔන්න කාමයේ තොප්පියක් ගලවලා තිබ්බාගේ වැත්තක තිබ්බාම වාඩි වෙච්ච ගමන් අර වස්තුකාමය නැත්නම් කාම වස්තුන්ගෙන් වෙන් වුණාට ක්ලේශකාමයේ බල බැට දෙන්න පටන් ගන්නවා. ඒ ක්ලේශකාමය කවදාකවත් ප්‍රශ්නයක් වෙන්නේ කාම වස්තුන්ගෙන් ගත වෙච්ච වස්තුකාමයේ ඉන්න තාක්කයි. කවදා හරි ක්ලේශකාමයට බැට දෙන්නේ කාම වස්තු සහ වස්තු කාමෙන් තොර වෙන්න අබිනිෂ්ක්‍මණය කරන්න කායි විවේකය ගන්න හිතපො ගම බුදුමාකාර බැටදීමක් වෙනවා. ඔය මහදැන මුත්තයි කට්ටියක දෙලා ගඟ එකට වෙන්න හදලා තියෙනවා. ඉතින් මහදැන මුත්ත ගිහිල්ලා කියලා තිනවා ඉදිකට පැත්තට ගඟෙන් ගොඩට යන්න ඕනේ. ඔබ ගිහිල්ලා බලපන් ගඟ පොඩ්ඩක් බුදිද කියලා. බුදිය ගත්තට පස්සේ යන්න පුළුවන් නැත්නම් ගඟ කිපෙනවා. ඉතින් ආර්ය කියලා ගඟට බහැපු ගමන් ගඟ ඇවිස්සීලා දුවගෙන ඇවිල්ලා කිව්වා නෑ නෑ ගඟ බුදි නෑ බහැපු ගමන් තරහ ගියා කියලා. ගඟට තරහ ගියා මාව කඩාගෙන යන්න හැදුවයි කියලා. මාදේ මොන්ට ඉතින් මේ මේකටදලා ඉඳගෙන බුද්ධිය හිටියා හිටියා හිටියා හිටියා බැලුව බැලමට ගඟ බුද්ධිය වගේ පේන්නේ. කවුරු හරි බහැපු ගමන් කැළපෙනවා. ඉතින් එක එක අර ඉදිකට පෙන්ජන පොල් බෑමකද ඔය එක එක අයව බලන බලන බලන හැදී ගඟ කැළඹෙනවා. නමුත් මහදැන මුත්ත බලනකොට පේන්නේ ගඟ බුද්ධිවාද. එමත් ඒකට අත තිබ්බ ගමන් ගඟ කැළඹෙනවා. ඒ වගේ තමයි මේ කාමයේ ඉන්න මනුස්සයර පේන තියෙන මේ කාමයේ සන්තරපණයක් තියෙනවා වගේ. පිරිච්ච ගතියක් වගේ. මේ මනුස්සය ආධ්‍යාත්මික පැත්තට ගිහිල්ලා කවදා හෝ මේ කාමයේ ගැන පුංචි කරලා සලසල සලකලා අබිනිෂ්ක්‍මණය කරලා එනතන නිස්සාරණයක් ඇති කරගෙන හිත දිහා බලපු ගමන් තමයි තේරෙන්නේ අර අයින් කරපු කාමයේ තියෙන කාම සංඥාවේ බැට දෙන ගතිය, පහර දෙන ගතිය ඇත්තටම කියනවා කාමයට වැඩිය බලවත්. ඇත්තටම කියනවා කාමයට වැඩිය දරුණු. ඇත්තටම කියනවා කාමයට වැඩිය චංචලයි. කම්පනයි. ඒ නිසා මානසික මොන මොහොතක්වත් අරමුණක හිත තියන්නක්වත් නිවර්ණයෙන් තොර ජීවත් වෙන්න හම්බ වෙන්නේ ඒ තරම් පුදුමාකාර වස්තුකාමයේ තියෙන බරපතලකමට වැඩිය ඉතාමත්ම බරපතලයි ක්ලේශකාම. ඒ ක්ලේශකාමයේ සහ වස්තුකාම දෙක අතර ශික්ෂණ දෙකක් සර්වචනසේ හඳුලා දෙනවා. මේ වස්තුකාම සම්බන්ධව කාම වස්තු සහ වස්තුකාම කියන වචන දෙක පටලවා ගන්න එපා දෙක මේ කයි මේ ඇහැට පෙනෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ධර්ම වැටෙන්නේ ඒ රූප කොටස් වල කියන කාම වස්තු කියලා. ඒකෙන් හිතට ඇති වෙන ආස්වාදේ කියනවා වස්තුකාමයේ කියලා. ඊට පස්සේ ඒක නා අබිනිෂ්ක්‍මණය කරනයි කියලා කියන්නේ ඒ මන බඳින රූප ටික, සත ටික, ගන්ධ ටික, රස ටික, පහස ටික අයින් කරනවා. අයින් කරනට පස්සේ ඒ රූප පිළිබඳව තියෙන ආශාව, ශබ්ද, ගන්ධ, රස පිළිබඳව තියෙන ආශාව කාම ඡන්දේ වශයෙන් යණ යන තැන ගිහලා පහර දෙනවා. එනිසා රූප කාම වස්තු කාමයන්ගෙන් වෙන්වීමට ගන්න ප්‍රයත්න අපිට සීලය කියලා සාමාන්‍ය දල වශයෙන් මතක් කරන්න පුළුවන්. ඒ සීලයක් මාර්ගයෙන් අපි යම් කායික විවේකයක් ලැබුණා පස්සේ ඒ කායික විවේකي අපි චිත්ත විවේකයක් වෙනකොට හරවන්න හදනකොටම ඊගාවට තියෙන කෙලස් බලමුළුව තමයි පරිඋත්ථාන කෙලස් කියලා කියන්නේ නීවරණ කියලා කියන්නේ ඒව පුදුම විදියට විශ්ිනවා පුදුම විදියට අවසනට පස්සේ මේ මිනිස්යාට ජීවි අතහැරලා ගිහිල්ලා බලාපොරොත්තු වෙනා වූ සාන්තිය වෙනුවට ඇද්දක වහගත්තට පස්සේ සම්පූර්ණ බංකොලොත් භාවයක් බලාපොරොත්තු සුන්වීමක් ඉච්ඡා භග්ගත්වයක් ඇති වෙනා හිතේ කිසිම මොහතක ස්පාසාවක් නැහැ දිග්ගටම කාමච්ඡන්දයෙන් බැටදෙනවා ඒ කාමච්ඡන්දය බැටදීම සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න හදනකොට ඒකේ හේවණල වෙන අභිද්‍ය ව්‍යාපාදය ද්වේෂය එන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනා කරන කෙනාට ගෙදරතොරේ ඉන්න කෙනාට වැඩිය කේන්ති යනවා වැඩි. ගෙදරතොරේ ඉන්නදී අපිට මේ කෑ ගැහුවට මොනවා වුණාට කිසිම ගාණක් නැහැ. අපිට තියෙනට කාමෙන් මේ තැවි තැවි ඉන්න මනුස්සයාට ඒක තේරෙන්නේ නැහැ. මෙතෙන් ඩවිලි වල පොඩි දෙයක්. ඒ හැම කෙනාම ලොකු කැපකිරීමක් නේ. කැප කරලා ඇවිල්ලා තියෙන්නේ. කැප කරලා ආවට පස්සේ මෙතන බලාපොරොත්තු වෙනවා. ඉඳගත්ත ගමන් දැන් පළවෙනි ධ්‍යානය හම්බේ දෙක හම්බේ තුන හම්බේ හතර හම්බේ ඔන්න බලාපොරොත්තු වුණාට මොකද වෙන්නේ අර ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ ස්පාසුවක් නැහැ ඒ මැදට ඔන්න කවුරු හරි කහින ඉතින් අර හිත ඇතුලෙන් දෙස් දෙනවා මෙච්චර දුරයිදල මේ බැරිත කහින් නැතු ඉන්න මෙතනලා ඉන්න මට මේ භාවනා කරන්න දෙන්නේ නැහැ එනද ඔන්න පහුවෙලා එන කෙනෙක් හයියෙන් දොර වහන නැත්නම් ඔන්න සිරිසිරි මල්ලක් කරලා හොල්ලන්න පටන් ගන්න නැත්නම් ඉන්න ආසනේ එහාට මෙහාට කරන්න පටන් ගන්නවා එතකොට පේන්නේ අර තු පෑරිච්ච තුවාලයකට ඉද්දට වගේ රැහක් කුණක් වැටෙනවා. ඒ නිසා භාවනා කරන්න ගියාට පස්සේ අපි ධර්ම සාකච්ඡාවලදී කියන්නේ ඔය ධර්ම සාකච්ඡා හම්බෙන්නේ ඔය ප්‍රශ්න ගෙදර දොර ඉන්න මිනිස්සුන්ට කියන්නේ මේ මිනිස්සුන්ට පිස්සු මේ ඕන නැති ප්‍රශ්න වගේක් අහා ඉන්නවා ගෙදර තියෙන ගිහලා කුඹරක් කොටපල්ලවෝ. කීයකරි හම්බ කරපල්ලවෝ මේ මොනවද මේ කතා කරන්නේ කියලා. මෙතන ඉන්න කට්ටියට මේ කුඹුරු කරනවට වැඩිය හපම් මෙතන හම්බ වෙන ප්‍රශ්නේ මේ නීවරණ පිළිබඳ ප්‍රශ්නේ තාමත්ම බරපතලයි. ඒක නිසා සර්වචන් වහන්සේ පෙන්නවා මෙතන ආර්යයන් වහන්සේ නමක් කාමේශා අදිත ධම්ම කාමේශා සම්ප්‍රායික කාමයේ වශයෙන් ඕලාරික වූ කාමය වර්තමාන සහ අනාගත වශයෙන් දෙකට බෙදෙනවා. නැත්නම් මෙලෝ එලෝ කියලා දෙකට බෙදෙනවා. ඒ දෙක බෙදලා ඒකෙන් අයින් වෙන ප්‍රතිශතය ඒ කියන්නේ ඒන් දුරවන් වීමට කටයුතු කරන ප්‍රතිශතය තාමත්ම අල්පයි. කියන්නේ කාමයේ වඩන ප්‍රතිසතේ සහ කාමයෙන් වෙන්වීමට ගන්න ප්‍රතිසතේ ගත්තොත් නොගිනිය හැකි තරම් මේ ලෝකේ. ඉතින් අපි වැටලා ඉන්නේ අන්නේ නොගිනිය හැකි තරම් මෙතන පිස්සන්ගේ කොටුවට. පිස්සක් කොටුවට වැටලා තියෙන්නේ. ඒ නිසා අපි කරන හැම වැඩක්ම බාහිර ලෝකයට පේන්නේ මේ මිනිස්සු මේ ගඟ දිගේ ඉහළට පිටන්න හදන ගතියක් යන්න හදන්නේ. කරන්න බැරි වැඩක් කරන්නේ බෞද්ධයන් අතර එහෙම වුණාට දේවවාදී ආගම් වල හැටියට බලනකොට නිර්මාණ ශිල්පියට නැත්නම් දේව නිර්මා නිර්මාපකයට විරුද්ධව යන ගමන. ඒ සමේ භාවනා කරනවා. නැත්නම් මේ කාමයක් වෙන් වෙන්න හදනවා. ඒකට කාම සංඥාවත් එක්ක වැඩ කරන්න හදනවා කියන එක මොන්නම හේතුවක් නිසාවත් ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ හරියට කියනවා නම් මේ ශරීරයට බෙහෙත් කරලා සනීප කරන්න පුළුවන් කියන එක මොනම විදියකින්වත් දේවවාදී ආගමත් එක්ක යන්නේ නැහැ. දේවාදී ආගම කියලා කියන්නේ මේ ශරීරය කියන දිව්‍යඥාන්සේගේ උත්කෘෂ්ඨ නිර්මාණය. ඒකට ලැබෙන සෑම කරදරයක් දුකක්ම දිව්‍යඥාන්සේගේ සාපය හෝ ආශිර්වාදයේ මිස ඊට විරුද්ධව යන්න මනසට බෑ. ඒක තමයි මේ ආගම වල ස්වරූපේචා මෑතක් මේ බුදුඥාන්සේ පහළ වෙනකන් අනන්ත අප්‍රමාණ වටිනා වෛද්‍යවරු ලෝකේ පහළ වුණා. වෛද්‍ය ශාස්ත්‍ර පාඩ එකකටවත් නැගිටින්න දුන්නේ නැහැ. මොකද නැගිට්ටොත් මේ දෙවියන් වහන්සේ හදපු ශරීරය හැඩගස්සන්න මිනිස්සයාට පුළුවන් කියවපු ගමන් ඒක දේවාදී ආනන්ද විශාල බරපෑමක්. පහරක්. ඒ වගේම දෙවියන් වහන්සේක තියෙන ඒ අද්විතීය ස්ථානේ නැති වෙනවා. සර්වඥාන්සේ පහරුණට පස්සේ ජීවකයා රාජකීය වෛද්‍යවරයෙක් බාටපත් කරා. ඊට පස්සේ ධර්මන්තදී වාහක් බට ආජීව ත්‍රිමූර්තිය පහළ වුණා. ඊට පස්සේ තමයි වෛද්‍ය විද්‍යාහාරකයේ මේ මනුස්ස ශරීරයේ බෙහෙත් කළා හරිම කරන්න පුළුවන්. ආන ඒ වගේ එකක් තමයි මෙච්චර මේ කාමයේ ලැබිලා තියෙන දිව්‍යනාංශගේ ආශිර්වාදයක් විදිහට ඒ කාමයෙන් වෙන් වෙන්න කටයුතු කරනවා කියන්නේ තන්නේ කරම තෑග්ගක් දෙනකොට මූණට කෙල් ගැහුවා වගේ වැඩක්. නිසා භාවනාවක් කියන කතාවක් මොනම හේතුවක් නිසාවත් දේවාදී ආගම් වල ගන්න බෑ. හැබැයි මෙන්න මේ වෙනස ඇති කර ගන්නවා. සමත භාවනා කරලා මේ භව සම්පatti ලැබනවා කියන එක දේවාදී ආගමට ගැලපෙනවා. විපස්සනා භාවනා කළ ඇති ඇති අවබෝධ කර ගන්න හදනවා. එහෙනම් මේ සංසාර ගමන පිළිබඳව සමීකරණේ තේරුම් ගන්න උත්සාහ ගන්නවා. සංසාරයෙන් ගැලවීමට කටයුතු කරනවා කියන එක මහ විප්ලවීය අදහසක්. ඒකේ වාගේම බෞද්ධ වේවා බෞද්ධ වේවා කාම ලෝකේ කාම සම්පatti වැඩි කරන්න කටයුතු කරන පිරිසට තද්ද බල කෙනෙක්. මොකද මේ මිනිසුන්ට මුළු ජීවිතේම ගත කරලත් අතිකාල සේවාවල් කරලත් මොනවා කරලවත් ලබා ගන්න බැරි. කාමයට යම් කිසි කෙනෙක් පහත් කරලා සලකනවා. ඒ කාමෙන් දුරුවන් වෙන දුරුවන් වෙන කටයුතු කරනවා. අබිනිෂ්ක්‍මණය කරනවා. ඒ කවදාකවත් කාම භෝගීට කරන්න බෑ. යම් විදියකට හිතා ගන්න. ඊටාම සුළු පිටසක් තමයි ওই විදියට ditthම කාමයේ සහ සම්ප්‍රායික කාමයේ තියෙන පහත් ගතිය පැහැදිලි දැකලා ඒකේ තියෙන සංසාර බන්ධින ගතිය දැකලා ඒක අයින් කරන්න කටයුතු කරන්නේ. ඒ අනුව බැලුවොත් අපේ දවසකට පහළ වෙන චිත්තක්ෂණ නැත්නම් හිතවිලි ගාන අපි කියව ලෝකේ ඉන්න ජනගහණය හා සමානයි කියලා. අබිනිෂ්ඨමනේ සම්බන්ධ වෙලා අපිට පහළ වෙන හිතවිලි ප්‍රමාණය ඔය කීකිය අතරින් හදන ඉතාම සුළු පිටසක් වැඩි අඩුයි. අපේ හිතවිලි 99.99999ක්ම තියෙන කාමෙට. 100%ක්ම තමයි තිබුණේ. මේ අපි මේ යන්න හදන ගමන් නිසා අපි දෙන්න හදන ප්‍රතිශතය නොගිනිය හැකි තරම්. නිසා ඒකට ප්‍රයත්න කරන්න ඒකට කියනවා ප්‍රතිපදාව කියලා. කදාක ස්වභාවයේ ඒ කාමයෙන් අයින් වෙන්න කාමෙන් නිෂ්ක්‍මණය අබිනිෂ්ක්‍මණයක් වෙන්න එන්නෙම නැහැ. අපි ප්‍රයත්නයක් කළා. කාමෙන් අයින් වෙලා කාමෙන් දිහා පැත්තක ඉඳලා බලන්න. එහෙම නැත්නම් ඒකෙන් විවේකයක් වෙන්න, උද්දකලා වෙන්න කටයුතු කරන හිතවිලි කියන එක අපේ තර්ක හිතට නැත්නම් තර්ක මනසට සම්පූර්ණ පිළිකාවක්. සීදීනස ගැනීම. නාස්තිකයක් විනාශයක් ඒකට සමහර විතක සර්වඥාතිරිස උච්ඡේදවාදී කියලා කියලා තියෙනවා මේ සතෝ සත්තස්ස උච්ඡේදම් පඤ්ඤාය කියලා. ඇත්තා වූ සතෙක් සතෙකුගේ විනාශයක් පනවනවා කියලා බුදුහාම. ඇත්තා වූ සතෙක් විනාශයක් පනවන සර්වඥාන්සේ කියලා මේ ਸਰුවචනාංශේ දීපු පණිවිඩය තමයි අපි මේ নানা ප්‍රක්‍රමවලට නැවත නැවත අහලා හිතට නැවත නැවත වද්දාගනිමින් ප්‍රයත්න නැත්තම් අපි කියන ප්‍රතිපදාව හරහා ඒ කලාතුරකින් පහළ වෙන ඒ අභිනිෂ්ක්‍මණ හිතවිල්ල නැත්තම් කාමච්ඡන්දය අනිපත්තනේ අතහැර දැමීම කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප අභිහින්දා චක්කප්ප කියන එකේ වැරදි සංකල්පයේ බුදුහාම දීපු සම්මා සංකත නෙක්ඛම්ම සංකප්පේ. කාම සංකප්පේට විරුද්ධ පැත්ත තමයි නෙක්ඛම්ම සංකප්පේ. කාම සංකප්ප වලට සාපේක්ෂව නෙක්ඛම්ම සංකප්පේ නොගිනි හැකි තරම්. නිසා අපිට කවදාක ස්වභාවයෙන් නෙක්ඛම්ම සංකප්පේ කියලා හිතන්න බෑ. හිතන වෙනකොට තමයි පුද්ගලෙක් ආර්ය පුද්ගලෙක් බවටපත් වෙන්නේ. නැත්නම් බරපතල දක්ෂ යෝගාවචරෙක් බවටපත් වෙන්නේ. එතකන් මේ නෙක්ඛම්ම සංකප්පය ප්‍රයත්නේ කුසල ඡන්දේ ශ්‍රද්ධාවෙන් නැවත නැවත ඇති කරනවා. අන්න ඒ නිකම්ම සංකප්පයට යෙදිලා කටයුතු කරන එකට තමයි මේ නීවරණ බාධාව ඉතාමත්ම බරපතල විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා භාවනාවකට පෙළඹිලා මට බෑ කියලා පැටදිලා අතහැරලා යන පිටිස ඊට අනුවට වැඩි. භාවනාව වලට බොහොම ආසාවෙන් යෙදිලා යනවා. ගියාට ආපස්සට යන පිස 190ට වැඩි වැඩි මෙන්න මේක නැති කරන්න බටහිර එතන ලංකාවේ තියෙන යම් යම් භාවනා උපය මම ධ්‍යාන උත්සාහ කරනවා මේ භාවනාවකින් හම් වෙන රෝග සුව වීම නැත්නම් භාවනා ජම්මන සුවසේවාව භාවනාවට මිනිස්සු උනන්දු කරවීමේ ප්‍රයත්නයක් විදිහට අරගෙන තියෙනවා දැන් ඒක මේ මේ 2012 වෙනකොට උච්ච අවස්ථාවකටපත් වෙලා අපි ඉන්නේ එතන මේ භාවනා කිරීම නිසා මේ කාමයේ ටිකක් වැඩි කරගන්න පුළුවන්. මේ කාම ජීවිතේ ටිකක් දික් කරගන්න පුළුවන්. තව හිත ලස්සන කරගන්න පුළුවන්. කය ලස්සන කරගන්න පුළුවන්. ලෙඩ රෝග අඩු කරගන්න පුළුවන් කියලා ඒ සඳහා මේ භාවනාව සඳහා සුවසේවාව රෝග සුව කිරීම ඉතාමත්ම ප්‍රසිද්ධව කිරීගෙන යනවා. සර්වඥාන්සිට මේක ප්‍රතික්ෂේප කළාම නෙවෙයි සර්වඥාන්සිට කියනවා වේදකමට වැඩියොත හෙදකම ආයෙ ලෙඩ නොවීමට කටයුතු කරන එක තමයි විපස්සනා භාවනාවේදී කෙරෙන්නේ. කෙසේ නමුත් ඒ දෙකේදීම රෝග සුව කරන මට්ටමකට භාවනා කිරීම නිසා ඕ වේවා සංසාර දුකින් ගැලවීමට කරන භාවනා නිසා ඕ වේවා දෙකොල්ලටම අනිවාර්යයෙන්ම මේ කාම සංඥාවත් එක්ක උත්සාහ කරන්න වෙනවා. කාම සංඥාවත් එක්ක උත්සාහ කරන එක මෙච්චර බරපතල ලෝක ජන විඥාණයට විරුද්ධව නැත්නම් අපේ හිතවිලි වල තියෙන ලක්ෂ කෝටි ගණක් හිතවිලි අතර දිනන එක හිතවිල්ලක් කියන එක කියනකොට අහගෙන ඉන්නකොට කෙනෙකුට බද්ධ උත්සාහය හිතවිලි එන්නේ ඉඳී තියෙනවා. අසාධාරණ නෑ මාවට. නමුත් භාවනා කරන පිරිසකට ඒක පෙන්වලා දෙන්න පුළුවන්. මෙන්න මෙවැනි දුෂ්කර අභියෝගයකට මොන තිබු යෝගාවචරයේ Tamanda මේ දේ මේ බලාපොරොත්තු වෙන දේ කාමයේ අතහැරියට කාම සංඥාවෙන් අයින් වෙනවා කියන එක මෙල වශයෙන් කළ හැක්කක්ද නොහැක්කක්ද කියන එක හැකි සංඥාව ගන්න පුළුවන්ද කියන එක අද දේශනාවේදී මතු කරලා දුන්නොත් හොඳයි කියලා මට හිතුණා විශේෂයෙන්ම මේ එක සැරයක් දෙසරයක් භාවනා කරපු අය සඳහා නෙවෙයි අලුතෙන්ම භාවනාව සඳහා ආපු කෙනෙකුට. ඒ කෙනෙකුගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ඒ කෙනා දන්නවා නම් මම මේ විශාල සටනක් මේ කරලා තියෙන්නේ. කාමයට තැහැල්ලා ditth ධර්ම සහ සම්පරාය කියන දෙකම තැහැරලා දැන් අපි කාම සංඥාවට ඇවිල්ලා තියෙන්නේ කියලා. මට මතකයි මම මේ වගේ වැස්ස වෙලාවක ගිහි අතහැරලා ඇවිල්ලා ලොකු සංසේ වන්දනා කරපු වෙලාවේ මම පිටි බැඳගෙන යන මල්ලක් අරගෙන ආවා. අන්න එනකොට හොඳටම බදවර්ෂාව එනකොට මම පියාඹලා ආවේ. ඒ කියන්නේ බුදුන් සතුටක් තියනවා දැන් උනත් මතක් වෙනකොට ඒ ඒ ඔක්කොටම ටටා කියලා එන වෙලාව. ඇවිල්ලි වෙලා යනකොට ලොකු සංසේ අවුරුදු 98ක් වයසයි. මම කාමරේට ගිහිල්ලා බෑග් එක තියෙනකොට මගේ නම කියලා කතා කරලා මන්දරාජස්කෝ ලොකු සටනක් නේද මහත්තයා දිනුවේ කිව්වා. මට මොකක්වත් නැහැ නිකන් හරියට ඔටුන්නක් පළඳනවා. ඒක ඇත්තටම බොක්කෙමයි ඉන්නේ. ඕනම කෙනෙකුට තේරෙනවා මේ මේ අතහැරලා ඇවිල්ලා ඒ වගේ දැවැන්තෙක් ඉස්සරහ පිට අනේ ස්වාමීන් වහන්සේ දැන් මට මෙතන මෙහි ඉන්න පුළුවන් කියනකොට හරියට ඔළුවට අත තියලා ආශිර්වාද කරනවා කියලා මහත්ය ලොකු සටනකින් නේද දිනුවේ කිව්වා. ඉතින් ඒක කියලා වැඩක් නෑ මොකද මේ වැඩේ තියෙන බරපතලකම දැන් මේ తాවකාලික වශයෙන් පැවිදි පුතුමන් මං ඉෂ්ටිත වශයෙන් හිතී වැඩක් තියෙනවා අනිකත් දන්නවා කොච්චර අමාරුද කියලා. ආහනේ ඒ විදිහට ගත්තට පස්සේ ඇවිල්ලා වාඩි වුණාට පස්සේ ඔය හිතන සුන්දර ලෝකයක් නෙවෙයි උතන තියෙන්නේ කාමයේ වෙනකොට කාම සංඥාව බැට දෙනවා අන්නේ යෝගාවචරය බලාපොරොත්තු සුන් කරගෙන වැටෙන පැත්ත හැදුවොත් 90ට වැඩි කියලා මම ප්‍රකාශ කරා ඒ මත්තේ ඉඳගෙන මම කියන යම් කිසි කෙනෙක් එහෙම වාඩි වෙලා මේකේ තියෙන බරපතලකම දැනගෙන මේකට පෙළඹීමේදී තියෙන මංගලාවතරණේ එහෙම නැත්නම් නැවක් ඉස්සරහම දියත් කරන වෙලාව. එහෙම නැත්නම් බෝට්ටුවක් දියත් කරන වෙලාව වගේ මේ ජල කඳට මේක බස්සන වෙලාවේදී මතක තියානින්ද ඒ චිත්තක්ෂණයේ මොන්නම හේතුවක් නිසාවත් පහත් කළ සලකන්න එපා. හැම පරියන්කයකටම එළඹෙන පෙළඹෙන මොහොත අපි පුදුමාකාර මංගල නැකතක් එහෙම නැත්නම් යෝසුබ යෝගයක් කියලා සලක ගන්න ඕනේ කවදාකවත් හිතන්න එපා මම මෙච්චර කල් භාවනා කරන නිසා මට මේ පණියක් හරියන ඒ නිසා මට මේ මූලික අවශ්‍යතාවයන් ඕනේ නැහැ. නැත්නම් මූලික සකස් වීම ඕනේ නැහැ කියලා කද්දාකත් හිතන්න නරකයි. අපි හැමදාම හිතන්න ඕනේ කාමයේ අතහැරියාට කාම සංඥාවත් එක්ක කරන වැඩේ පටන් අරගන්නේ පරියන්ක භාවනාවක් ගත්තොත් පරියන්කේ පටන් ගන්න තැනදී තමයි. ඒ වැඩේ සඳහා අවශ්‍ය කරන අඩුම කැඩුම සකස් කරලා දෙන එක සම්පූර්ණ නීති පද්ධතිය, උපකරණ පද්ධතිය, ඒ වගේම ඒ සඳහා ක්‍රමවේදය ගුරුකුල මත ඔක්කොම තියෙන සමත ක්‍රමේ පමණයි. අපි ඉදින්දි 100ට 100ක්ම සමත ක්‍රමයට බැඳලා සමත ක්‍රමේ ණයට ගන්න ඕනේ සප්පාය කරනු සලසා දීමට. ඒ සලසා දීමේදී තමයි හැමදාම ආධිකම්මික යෝගාවචර කියලා හිතාගන්නේ කියලා කියනවා. නමකේ මට මොනම විදිහකට අත්දැකීමක් නැහැ. මම අද තමයි දැන් තමයි මේ ඉස්ලාම් වතාවට මේක අයින් කරගත්ත කාමෙන් අයින් කරගත්ත කාය විවේකී උපයාගත්ත මම ඊගාට චිත්ත විවේකයට එළඹෙන්න පෙළඹෙන අවතරණය වෙන වෙලාව කියලා ඒකට පුදුම විදිහට සලකන්නේ කියලා කියනවා මේ කයට උපරිම සැප. මම කියන්නේ කාම සැපේ කියලා. මම කියන්නේ කුමරු කුමරි සැප කියලා. නමුත් මේ භාවනාවට අවශ්‍ය කරන සැප ටික කද්දාකත් පුංචි කරලා සලකන්න එපා. ඒ නිසා හොඳට සීතල වතුරෙන් අතපය හොදාගන්න එක, ආසනය හැම වෙලාවෙම අලුතෙන් හදාගන්න එක, ඉඳගෙන ඉන්න පරිසරයේ මධ්‍යම ආලෝකයක් තියෙන එක සාමාන්‍ය වාතාවරණයක් තියෙන එක ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉතාමත් පොඩි කිරි දරුවෙකුට බුදිය ගන්න ඇඳ හදන අම්මා කෙනෙක් දරුවා අතේ තියන ඇඳ අත කාලේක වාටියක්වත් රෙද්දක් අහුවෙන්නේ නැති මිනිතර බබා නලවනවා වගේ කියලා බබා තියලා සම්බර කරන්නසී මේ කයෙන් උපරිම සහයෝගය ලබා ගන්න එකේදී හොඳට මේක පිළිබඳ හැඟීම තියෙන රහතන් වහන්සේ නමකට විතරයි අනික හැම යෝගාවචරයක්ම හිතනවා නෑ නෑ මට දැන් හරියන්න ඕනේ. මොකද මම විශාල මේ අභිනිෂ්ක්‍මණයක් ඇවිල්ලා තියෙන්නේ. මම විශාල සීලයක පිළිලා තියෙන සමහරට භාවනා හරියයි කියලා. ඒ අව탁සීරුව. ධර්මයේ ගැඹිරත්වය දන්නේ නැතිකම. ඒ නිසා එහෙම ඉඳගෙන ඊ යෝගාවචරයට අරසා විශාල සටනක් කරලා කාම දිටි ධර්ම සහ සම්ප්‍රායික කාම ගැන නොසලකා ඉඳලා මේ කාම සංඥාවත් එක්කයි මම මේ සරණට යුද ප්‍රකාශ කරන්න හදන්නේ කියලා ඉඳගෙන ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වේ වර්තමාන මොහොතේ තියෙන ඒ සමබර භාවයේ චිත්තක්ෂණය එහෙම නැත්නම් මම දැන් මෙතන කියන චිත්තක්ෂණය කිසිසේත්ම වැරද්දක් නැහැ උපයන්න පුළුවන් නිවන උපයවා වගේමයි දෙකට පස්සේ මම හොඳට පට්ටලේ හිටලා ඒක මම ලැබිච්ච මේ චිත්තක්ෂණය අංග සම්පූර්ණ භාවයේ. ඒ කියන්නේ කයෙන් සම්පූර්ණ සාක්ෂිය ගන්න ඕනේ වැඩේටම මට කරදරයක් නැහැ කියලා. මේක අව탁සේරු කළොත් මේ කිලෝරක් නැති කරතක. පුදුමාකාර බෙහෙතටපත් වෙනවා. ඕන තරම් හරි පරිදි ගහන. හොඳට පටල වෙන්න. විනාඩි 3 4ක් යනකම් හොඳට ඇඟෙන් අහලා කරන්න පුළුවන් හරිය කරලා දෙන්න ඕනේ. ඒක ලියලා ඇඟම දෙන්න ඕනේ අපිට සංඥාවක් හරියි. දැන් නම් ඔන්න මම පටලවමයි කියලා. ඒ දේ සාමූහික භාවනාවක් කරන්න ගියාම අපිට අංග සම්පූර්ණව දේවල් හම්බෙන්නේ නැති වෙන පුළුවන් මොකද ලැබිච්ච දේෙන් පටල වෙන්න ඕන. ඒ වෙනුවට උඟ දෙදේ කීතන්න පුළුවන් ඒක සඳහා <clears throat> ගෙදරක දොරක ඉදිරිය තමන්ගේ බුදු ගෙට ගිහිලා කරන්න පුළුවන් ගෙලිටදී හැපන ලැබෙයි. නමුත් මේ හතර සාමූහිකව හම්බ වෙන අපිට වාතාවරණේ හොඳ කම්පන වේගය අපිට හම්බ වෙන්නේ. එනිසා මෙතනදී ආවට පස්සේ පටල වීම ඉතාමත්ම වැදගත් ਸਰවචනාංශයේ බුදු වෙන්නේ ඉස්සර වෙලා හැම දිශාට වාඩි වෙලා බැලුවයි කියලා තියෙන එක තියෙන සංග්‍රහ ග්‍රන්ථවල වාඩිවට පස්සේ හිතේ අහණෙන්ජ ගතිය නොසලෙන ගතිය උන්වහන්සේට දැනිලා නැහැ. දැන් නැති උන අනිපැත්තල වාඩි වෙනවා. උතුරු දිශාවට වාඩි වුණ දවස් වෙනකොට තමයි මහ පොළොවෙන් ඒ අවශ්‍ය කම්පන වේගය ඇහිලා කයත් එක්ක සම්බන්ධ වෙලා දැන් නම් මෙතන පටලයි කියලා අපරාජිත පරියන්කේ කියලා කියන්නේ. අපරාජිත පරියන්ක වාඩි උනේ හැම පැත්තටම වාඩිලා වාඩිලා බලලා බැරි වෙච්චා. උගල දැකලා තියෙනවද නැහැ බල්ලෙක් බුදියන් ඉස්සලා හැම වටේ කරකෙන ගතිය. බල්ල බුදියන් ඉස්සලා වටේ ඇවිදලා හොඳට බලන බල්ලා තමයි බුදියන්. ඉතින් යෝගාවචරයත් යෝග හොඳට මතක තියාගන්න පරියන්කට යන්න ඉස්සලා හැමදාම තමන් අන්නවකෙක් වශයෙන් හිතලා පරියන්කේදී තමයි හම්බෙන්නේ පටලෙලබල එතනේ සැප. එතන හම්බෙන්නේ හුදකලාව. එතනින් හම්බෙන ලිහිච්ච ගතිය. එතනින් හම්බෙන සමබර ගතිය. අත්විඳින්න බැන්නම් මං කියන අත්විඳිනට පොඩ්ඩක් මම බලාපොරොත්තු වෙනවා අත්විඳින බව කියන්න බැන්නම් ඉතින් අසාර්ථකයි. ඒක කියා ගන්න නොසලකා ඉන්නවනම් ඉතින් යෝගාවචරය පටන් ගන්නකොටම පරාදයි. ඒ නිසා හොඳට පట్టල වෙලා. ඒ පట్టලේ සමබර භාවයේ ලිහිච්ච ගතිය, ඒකේ පිරිච්ච ගතිය සන්තෝෂෙන් කියන්න පුළුවන් මනුස්සයාට ඊගාව වාක්‍ය නරක දෙයක් කියන්න වෙන්නේ ඒක ගණන් නොකන පටන් අරගත්තොත් එහෙම මට ආලෝකයක් පේන්න පටන් අරගත්ත මට අරක් පටන් ආයි කියන්නේ හොඳටම දන්න මුල වරද්දකට තියෙන්නේ. ඒ නිසා කතාව පටන් ගන්නකොට හඳුන්වා දීමේ පාඩේම බලන්න පුළුවන් මෙයා ගමනක් යන කෙනෙක්ද නැද්ද කියලා. ඒ නිසා මේ පරියන්කේ සූදානම් කරගත්තට පස්සේ මේ මිනිස්යාට ඉස්තියක් වේවා පුරුෂයෙක් වේවා කියන්න පුළුවන් නම් පණන් අර ගන්නකොට මම පරියන්කයට වාඩි වුණා වාඩි වුණාට පස්සේ මම මේ සමබර භාවයේ බලලා ඒකේ තියෙන ලිහිච්ච ගතිය බලලා ඒකේ විස්්‍රාම වුණා කියලා. නැත්නම් ඒ චිත්තක්ෂණය මම පටල වුණා කියලා. චන සම්පත්‍ය උපයගත්තයි කියලා. ඉන්නේ චිත්තක්ෂණය මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණය අපිට කියන්න පුළුවන් ditth ධම්ම කාම සංඥාවෙන් තොර වීමක් කියලා. වර්තමාන වශයෙන් මේ චිත්තක්ෂණේ කාම සංඥාවෙන් තොර වෙලා මම දැන් මෙතන කියන ඒ ඍජු සරල අස්පනා පිට චිත්තක්ෂණයට අවදි වීම ඒ මතින්ම කියන්න පුළුවන් මට මේ සා විශාල කාමේශා කාම සංඥාවෙන් චිත්තක්ෂණයකට සමු ගන්න පුළුවන් සමුගත්ත බවට වර්තමානයේ එළඹ සිටීම තමයි අප්‍රමාදයේ තමයි එහෙම නැත්නම් සතිය පිහිටීම තමයි ඒ චිත්තක්ෂණය පටන් ගන්න දන හම්බෙන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ වගේක් අපිට වාගේ රණකවත් දෙනවා මේක සම්ප්‍රායික වශයෙන් කරන්නත් පුළුවන්. ඊගා චිත්තක්ෂණෙත් මේක වෙන බවට මේ තියෙන දැම් කවසහ විදියලින් ගෙනියන්න පුළුවන් මේ උපයා ගන්නාලාද මේ කාමයෙන් වෙච්චි ඒ මට මේක විස්තර කරන්න දෙන්නකෝ. ඒ විදිහට අපි පාඩි වාඩි වෙලා වාඩි වෙච්ච එකේ සමබර භාවයට යනකොට ඒ කෙනා ඇහෙන් රූප බලලා සන්තෝෂ වෙන වෙලාවක් නෙවෙයි ඇත්තක වහගන්නේ. කණෙන් සද්දහලා සන්තෝෂ වෙන වෙලාවක් නෙවෙයි ආ බලාපොරොත්තු වෙන නිස්සද්ද භාවය. නාසයෙන් ගඳ බලලා සන්තෝෂ වෙන වෙලාවකුත් නෙවෙයි. එයා නාසයේ ගඳ සුවඳ නැති වාතාවරණයකට යනවා. දිවෙන් රස බලන වෙලාවකුත් නෙවෙයි කතා කරන වෙලාවකුත් නෙවෙයි. කයේ ඉරියව් හතරෙන් සැපයලවන නිදාගෙන ඉන්න ඉරියව්වෙත් නෙවෙයි. යහින් ඉඳගෙන ඉන්න ඉරියව්වේ නිසා මම මෙතන මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණය රූප සද්ද ගන්ධ රස ස්පර්ශයෙන් තොරයි හැබැයි ඉතින් කෙනෙක් අභියෝග කරන්න පුළුවන් කොහොමද ඉඳගෙන ඉන්න ස්පර්ශයේ තියෙනව නේද කියලා. නමුත් ඒක මේ කාමයේ දනවන ස්පර්ශයක් නෙවෙයි ඉඳගෙන ඉන්නකොට හම්බ වෙන්නේ. එනිසා ඉඳගෙන ඉන්න බව නම් දන්නවා ස්පර්ශ නම් දැනෙනවා. නමුත් ඒ විස්රාමයේ කියන එක ඒ ලිහිච්ඡ ගතිය කියන එක ඒ සමබර භාවය කියන එක මේ ස්පර්ශයෙන් සාදා සාධනීය සාධනය කරගන්න කන්නේ. අන්න ඉතින් යනකොට තමයි දැනගන්න පුළුවන් මට චිත්තක්ෂණයක් හම්බ වුණා. ඒක රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වලින් තොරයි. නමුත් ඒකට මම අවදි. ඒකට මට මම ඒකට ප්‍රමාණයි. ඒ චිත්තක්ෂණය මම දන්නවා. මෙන්න මේක ඊගාව චිත්තක්ෂණයක් ගෙනියන්නේ කොහොමද? ඊගාව චිත්තක්ෂණයට ගෙනියන්නේ කොහොමද? ඊගාව චිත්තක්ෂණයට ගෙනියන්නේ කොහොමද කියන එක තමයි ප්‍රතිපදාව කියන්නේ. ඉස්ලාම වතාවට වාඩි වෙලා මට මේ චිත්තක්ෂණ උපයන්න පුළුවන් එක කියලා කියන්නේ පෙරකල පිනක්. භව සම්පත්තිය. උපනිෂේ සම්පත්තිය. තමයි ළඟ තියෙන විභවයක්. අන්නේ විභවයට සමාදන් වෙන එක එළඹ වාසය කරනවා කියන එක සහතික වෙන්නේ යෝජනාවක් ඉස්තර කෙරුවාගේ තව කෙනෙකුට කියන්න තරම් ප්‍රසන්න මනසකින් කියන්න තරමට ගිය ගමන් ඒ මනුස්සයාට ඒක බුද්ධිය ලැබෙනවා. මම වාඩි වෙලා මම මේ වම දැන් මෙතන කියලා ඉන්න පුළුවන් කියලා බොහොම මනාපේ ලොකු ජයග්‍රහණ ලැබු කෙනෙක් විදිහට තව කෙනෙකුට වාර්තා කරනවා නම් ලැබුවා විතරක් බෑ. ලැබලා භුක්ති විඳලා විතරක් බෑ. ඒක තව කෙනෙකුට වාර්තා කරනවා නම් ඒ මනුස්සයා වටිනාකම දන එක හොඳ විසරක් නෙවෙයි හොඳ බව පේන්නත් තියෙනවා. අන්න ඕක දිගට පවත්වාගෙන යෑම තමයි අපි හැම කරපත්තානෙකම බලාපොරොත්තු හැම භාවනා මතයෙන් උදව් උපකාර කරන එකට. කල්යාර මිත්‍යා ඉන්නත් ඒකට. බණ කියන්නේත් ඒකට. ඒක උපයා ගන්න එක 50 සංසාරයෙන් ගෙනාවු එක. Tamante තියෙන පිනක් තියෙන්න ඕනේ. මේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව සතු. සමබර වාඩි වෙලා ඒක ලොකු ජයග්‍රහණයක් කියන එක කියන්නේ. ඒක සාධාරණීකරණය කරන්නේ ඒ ලබන ඒ චිත්තක්ෂණය කාමයෙන්ගින් තොරයි. රාගෙන් තොරයි, ද්වේෂෙන් තොරයි, මෝහෙන් තොරයි, රූපෙන් තොරයි, සද්දෙන් තොරයි, ගන්ධෙන් තොරයි, රසෙන් තොරයි, පහසෙන් තොරයි. හැබැයි ඒක තේරෙන්න නම් ඒක රාග, ද්වේෂ, මෝහෙන් තොර බව, රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශයෙන් තොර බව, ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන් තොර බව තේරෙන්නේ ඒ චිත්තක්ෂණය අභිධර්ම කුරුල් කියන අඩු ගානේ චිත්තක්ෂණ හතරක් එක දිගට ගියොත් විතරයි යාට තේරෙන්නේ මම මේ ඉඳලා තියෙන චිත්තක්ෂණ හතරේ දිගටම කාමෙන්තරෝ ඉඳලා තියෙනවා. ද්වේෂෙන්තරෝ ඉඳලා තියෙනවා. මෝහෙන්තරෝ ඉඳලා තියෙනවා. රූපෙන්තරෝ ඉඳලා තියෙනවා. සද්දෙන්තරෝ ඉඳලා තියෙනවා. ඇහෙන්තරෝ ඉඳලා තියෙනවා. කනෙන්තරෝ ඉඳලා තියෙනවා කියලා ඒ බවට එන්න ඒකෙන් තමයි ඔය චිත්ත විදි හදනකොට භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර ආවජන සම්පටිච්චන සම්තිරණ වොත්තපන කියලා චිත්තක්ෂණ හයක් පෙන්නනවා. එදාට තමයි ආදන්නේ එවිත් ස්ථාපනය කරන්න ඕනේ. වොත්තපණයෙන් පස්සේ තමයි දන්නේ ඉතිසල හිටපු චිත්තක්ෂණ හතර පහේම කෙලස් තිබුණේ නැහැ කියලා. ඒ නිසා පළවෙනි චිත්තක්ෂණේ උපයුවාට ඒ බව Tamanට වැටහෙන්න සාධාරණීකරණය වෙන්නේ නැත්නම් ඒක රබර් සීල් එක ගහලා අසංකරන්න චිත්තක්ෂණ හයක් එක දිගට යනවා. ඊට පස්සේ මේ මේ වෙච්ච මංගලාවතරණය ආරම්භය පැවැත්වීම ලේසි කියලා කියනත් ඉඩ තියෙනවා. හැබැයි ලේසි වෙන්නේ මේ කතාව දන්න කෙනාට. මම මේ විශාල දෙයක් උපයලා තියෙන කියලා. ආන්න ඒ දේ දිනු කරලා ඉස්සරහට යන හැටි අපි බලාපොරොත්තු වෙමු ඉදිරි දේශනාවලදී මේ හදාගත්ත පදනම් මත කාම සංඥාව චිත්තක්ෂණක හෝ කඩන හැටි ඊට පස්සේ ditta ධම්මික වශයෙන් වර්තමාන වශයෙන් කඩපේ චිත්තක්ෂණය සම්ප්‍රායික වශයෙන් මට මත්තටත් කොච්චර කාමෙන් බැට කෑවත් වරින් වර වරින් වර මට බිම දා ගන්න පුළුවන් ඒ බිම දාගක් කාමයට හෝ කෙලෙස් වලට නැහැ මට නැවත නොනැගිටින විදිය පහරක් දෙන්න පුළුවන් කමක් නැහැ මම වැටෙනවා මට නැගිටින්න පුළුවන් මම නැගිටපු දවසේ ආයෙත් උපේනවා මේ චිත්තක්ෂණය ආන්නේ විදිහට කටයුතු කරන්න ගියාට පස්සේ යෝගාවචරයට කද්දාකවත් පශ්චාත්තාප වෙන්න වෙන්නේ තමයි ළඟ තියෙන ක්‍රම සහ විදි. තමයි ළඟ තියෙන පින. තමයි ළඟ තියෙන සුත්තමේ ඥානය. තමයි ළඟ තියෙන චින්තාමේ ඥාන හැම වෙලාවෙම සාධනීය පැත්තට අරගෙන ආයෙසරයක් මේක නැගිටලා හිතව ගන්න නැගිටලා ටික දුරක් එනවා ආයෙ වැඩ. ආයෙ නැගිටව ගන්නවා ආයෙ ගිනිනවා ආන්නේ වැඩපිළිවෙල ආරම්භයේදී නම් පේන්නේ මොහොත හිතින් හදනවා වගේ විලේනෙක් වලිගෙන් නමුත් කරගෙන කරගෙන ගියොත් ඒ යෝගාවචරයේ යම් වේලාවක කාම සංඥාව දිත්‍ය ධම්මික වශයෙන් නෙවෙයි සම්ප්‍රායික වශයෙන් උත් මම වැටුණාට මට ආයෙසට නැගිටින්න පුළුවන් මම නැගිට්ටොත් මීට වැඩි ටික වෙලාවක් මම පවත්නවා කියන ඒ විශ්වාසය ආවට පස්සේ ඒ යෝගාවචරයට මෙතික් තුනේ පසාද සද්ධාව යම් අමූලික සද්ධාව නෙවෙයි දැන් ඇති වෙන සද්ධාව මම වැඩක් කරලා තියෙනවා. කොච්චර පෙරදුනත් මට නැවත මේක ගන්න පුළුවන් කියන වැසගත් සද්ධාාවක් එන්න පටන් ගන්නවා. ඒ සද්ධාව යන යන තර තමයි ගෙනියන්න පුළුවන්. අනන්ත අප්‍රමාණ පරිදෙන්න පුළුවන්. නමුත් විශ්වාසයක් එනවා මට නොකවුට් ෂොට් එක කියලා තියෙන නැගිටින්න බැරි වෙන්න ගහන්න බෑ දැන් ඊට පස්සේ. කාමේ ගහනවා වැටෙන්න නම් ආයෙ මට නැගිටින්න පුළුවන්. නැගිටපු දවසක මම ආයෙසරක් ගන්නවා කියන විශ්වාසය ආවට පස්සේ ඊට පස්සේ තමයි යෝගාවචරය මල් මාලයකට මල් මාලයකට මල් ලබනවා වගේ එන්නේ එන්නේ එන්නේ නේ අත්දැකීම් ඔක්කොම ගොනුවක් එන්න පටන් ගන්න එදා. ඒක නිසා අද දවසේ දේශනාවේ සමා සම්පීඩනයක් වශයෙන් මතක් කරන්න තියෙන්නේ කාමයේ ditth ධම්මස සම්ප්‍රායික වශයෙන් තේරුම් ගන්න ප්‍රහාණය කරපු කෙනෙක් බලාපොරොත්තු විට සුන්දරත්වෙ නෙවෙයි හම්බ වෙන්නේ බැටදීමක් හම්බ වෙන්නේ කාම සංඥාවේ. ඒක බැලුව බැලමට කබලෙලි පිට රටන වගේ පෙනුනට මේකට ක්‍රමසාවිදි තියෙනවා මේක හැකි සංඥාවට දාලා යෝගාවචරයට දෙවන්නේගේ උදව් නැතුව ඒකට කියන මොකද්ද ස්වයම්බෝ ඥාණයෙන්ම තමන් ළඟ තියෙන පිනෙම තමන් ළඟ තියෙන ක්‍රමවේදයෙම නැවත නැවත නැගිටින්න පටන් අරගත්තොත් යුද බිමේදී ලේ දැකව සෙබලා ඒකෙම කත කැවිලා ජව ගන්නවා වගේ ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ හැකි සංඥාව ඇති කරලා පටන් ගන්න ඔක්කොටම බෑ. හැමෝටම එහෙම පුළුවන් ශක්තියක් නැහැ. පුළුවන් අයට අපි කියන විප්ලවීය කල්පනා කියන ඇත්තෝ කියලා. රැඩිකල් වාදී ඇත්තෝ කියලා. එන්නෙම කල්පනා කරන පිරිසකට දේශනා කරන සූත්‍රයක් තමයි මේ ආනන්ද සප්පාය සූත්‍රය. මම අදට මෙතනින් මේ ධර්ම අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. හෙට ඉඳලා දවසින් දවස දවසින් දවස මේ විදිහට උපයා ගන්නලද පොඩි මේ චිත්තක්ෂණය තන වඩාගෙන නොසලෙන සැපකට කොහොමද බුදුහාමුදුරුවෝ මේ අද පිළිති කියන්නේ කියන එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු මෙතෙක් සාවධාන වෙහි හුන් කන් දීමෙන් ලබලද යේසුතුමේ ඥානෙ තමන් කරගෙන යන වැඩේ තව අධිෂ්ඨාන ශක්තියකින් සද්ධාවකින් වීර්යකින් සතියකින් සමාධියකින් ප්‍රඥාවකින් කරගෙන යන්න හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සිටු දිනාටම සනසීම උදා වේවා කියලා